දැයි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් දන්න පරිදි ධර්ම සාකච්ඡාවකට. ඒ සඳහා කවුරුත් tempත් වෙමු අපි රජී මාත්‍ය ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරන්න කියලා. අවස්ථාවේ අපි හඳුනන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම මූල කර්මස්ථානයේ ලෙස වඩන්නේ ආස්වාසය ප්‍රස්වාසය දෙස නාසය අග බැලීමේ ක්‍රමයයි. මම දැන් මෙතන වාඩි වී සිටිනවා යනුවෙන් සිහිය පීඩන විටම හුස්ම සංසිඳී ගොස් අවසන් වෙනවා. මම සිදු කරන්නේ සතිය නිප්තව ආස්වාසය හා ප්‍රස්වාසය දෙස බලා සිටීම පමණයි. එසේ සතිමත්ව බලා සිටීමේදී රාග, ద్వේෂ, මෝහ වශයෙන් සිතිවිලි පැමිණෙනවා. මෙලෙස සතිමත්ව බලා සිටීමේදී වැඩි වශයෙන් සිත ඇති අතීත අනාගත සිතිවිලි කෙරෙහි යොමු වෙනවා. ඒ අතීත අනාගත වශයෙන් ඇති වෙන සිතිවිලි කාම විතර්ක ඥාති විතර්ක හා එකතු වෙනවා. මගේ සිත දෙස බලා සිටීමේදී බහුල වශයෙන් සිදුවෙන බවට මට අවබෝධ වූයේ එයයි. මම මෙය උද්දච්ච නීවරණය කාමච්ඡන්ද නීවරණය හා එක් වූ අවස්ථාවක් ලෙස දකිනවා. මෙසේ දකින විටම ඇති වූ සිතිවිලි නැතිව ගොස් ආස්වාසය හා ප්‍රස්වාසය කෙරෙහි සතිය පිහිටවනවා. මෙසේ රාග ద్వේෂ මෝහ වශයෙන් සිතවිලි අඳුනා ගන්නා විටම එය නැතිව ගොස් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සතිය පිහිටවනවා. සක්මන් භාවනාව මම දැන් මෙතන හිටගෙන ඉන්නවා වශයෙන් සතිය පිහිටුවීමේදීම හුස්ම සංසිඳී ගොස් අවසන් වෙනවා. දකුණු වශයෙන් සතිය පිහිටුවීමේදී දකුණු පාදයේ පතුලද වම වශයෙන් සතිය පිහිටුවීමේදී වම් පාදයේ පතුලද පතුල තුලද සිත සතිමත් වෙනවා. මෙනෙහි කිරීමක් නැහැ. බලා සිටීමක් පමණයි. ගමන් කරන විට ගමන් කරන බව දන්නවා. නතර වෙන විට නතර වන බව දන්නවා. හැරෙන විට හැරෙන බව දන්නවා. මේද බලා සිටීමක් පමණයි. පරයන්ක භාවනාව තුළ සිටන විටද සක්මන් භාවනාව තුළ සිටන විටද ඇහැ වහගෙන ස්නේම ඇහැ අරගෙන ඉන්න අවස්ථා තුළද වැසිකිලි කැසිකිලි කරන අවස්ථා තුළද ධර්මදේශන ආසන අවස්ථා තුළද වශයෙන් සියලුම අවස්ථා තුළදී හුස්ම සංසිඳී ගොස් අවසන් වශයෙන් වැටහෙනවා නිවසේදී පාරයන්ක භාවනාව වඩන විට පෑ 1 සිට පෑ 2 දක්වා කාලයක් සිටිනවා. නිස්සන් වනයේදී පවත්වනු ලබන භාවනා වැඩසටහන් වලට සහභාගී වීමේදී පෑ 1ක් පෑ 2ක් පෑ 3මාරක් වශයෙන් සිට පෑ 5මාර දක්වා වැඩි කළා. එක පාරයන්ක භාවනාව වැඩිීමේදී පෑ ගණන වැඩි කළ යුතු ක්‍රමවේදයක් තිබේද? දෙක එසේ පෑ 5මාරක පාරයන්ක පමණ පාරයන්ක භාවනාවකින් පසු කළ යුතු සක්මන් භාවනාව පැයකට වඩා වැඩි කළ යුතුද? සක්මන් භාවනාව පැය එකමාරක් හෝ පැය දෙකක් කළ හැකි නම් එසේ කළාට කමක් නැද්ද? මම දන්නේ මම දැන් මෙතන සිටිනවා යන්න පමණක්මයි. වෙන කිසිවක් දන්නේ නැහැ. නොදන්නා මා කෙරෙහි අනුකම්පා කර මග නොමග වටහා දෙත්වා. මෙම කුශලයේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ භවයේදීම නිවන් සප ලැබීමට පාරමී ධර්මයක් වේවා. මේ වගේ සමහර වෙලාවල් වලට ඔක්කොම නිකන් සමලේ රතුනම්නා වගේ ඉඳ ගන්නකොටම හිත තැම්පත් වෙලා පවතිනවා. එතකොට මෙනේ නොකලත් ඒකීකරුකම ඒ මේචල් ගතිය යටහත් පහත් ගතිය වෙනවා. නමුත් අපේක්ෂා කරන්න එපා ඉඳපු ගමන් සම්පූර්ණ මොකක්වත්ම නැතුව එක විනාඩියක් එක තැනක ඉන්න බැරි විදියට හිත ඇවිස්සෙන ගතිය. ද්වේෂ රාග නගින හැටි මම දැන් මෙතන කියන එක කිට්ටු කරගන්න බැරි අවස්ථාවලුත් එනවා. ඒක නිසා මේ වගේ ආපු අවස්ථාවල අපි හොඳට වාහන නැති පාරක ගමන යනවා වගේ කැමැති විදිහට පාර පාවිච්චි කරගෙන යන්න පුළුවන්. නමුත් අර හිතන්න නරකයි මේක දිගට මට දැන් හම්බ වෙයි කියලා මේ ප්‍රාර්ථනා කරනවා නෙවෙයි නැත්නම් කරදර අපේක්ෂා කරනවා නෙවෙයි මෙච්චර ලස්සන තිබුණ හිත මොන්නම විදියකින්වත් කීකරු කරගන්න බැරි මොන්න විදියට මෙනෙහි කරුවත් කරන්න බැරි සමහරලාට බොහෝම අදම පහත් තත්ත්වවලට වැටෙනවා. ඒ වෙලාවට ඔයිටත් වැඩි පුංචි ක්‍රම වලින් මෙනෙහි කිරීම හරහා ශ්‍රද්ධාව හරහා හදාන හදාන හදාන ආයශරයක් මේ මට්ටමට එනකොට තියෙනවා ඒ වැටුණට නැවත හදාන්න පුළුවන් ගැතියට මොකුත් වෙන්නේ නැහැ. ඒකම කොච්චර හැදුවත් ආය නැවත වැටෙන්න පුළුවන් ගැතියට මොකුත් වෙන්නේ නැහැ. මෙන්න මේ දෙකේදී පාවනෝදී සටන පාවනෝදී දිගටම කරගෙන යන එක තමයි අපි ඔය මේ දීර්ඝ කාලින වශයෙන් ආජීවී වශයෙන් එදින්දා වැඩ වශයෙන් පුරුදු කරන්නේ. ඉතින් මේ වගේ ආපු වෙලාවල් වල Tamanට තියෙන අනායාසයෙන් සිදුවෙන තාක්කල් පහක් හරි කමන්නේ වාඩි වෙලා ඉඳලා සක්මන් කරනකොට Tamanට මම දැන් මෙතන ඉන්නවා අනායාසයෙන් සක්මන වෙනවා දකින්නවා නම් ඒ කියන්නේ ඇඟ නැවතත් මේ සංසිද්ධිය නැත්නම් සුවසේවාවටපත් වෙලා ආයතර පරිගට යන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවේදී අහන්න ඇඟේ ඒකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. ඒක නිසා සක්මන්ද වැඩි කරන්න ඕනේ පරියන්කද වැඩි කරන්න ඕනේ කියලා ඇඟ දන්නව ඇත්තටම දන්නවා. අපිට ඕන කරලා තියෙන ඇඟේ සහයෝගය ලබා ගන්න එකයි. ඉතින් ඒ නිසා ඇඟ අකීකරු වෙලා අපිට සහයෝගය නොදෙන වෙලාවෙදිත් ආතකසා දාන්න නැතුව කොහොම හරි කරලා කරලා කරලා ඇඟ කීකරු කර ගන්න ඕනේ. කීකරු කරපුවාට පස්සේ දිගටම තමන්ම තමන් ගුරුවරයා කර ගන්න ඕනේ. ඇඟේ සහයෝගය තියෙන තාක්කල් ගමන යනවා. නැතුණත් අපි අරින්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට දිගට කරගෙන යන්න කරගෙන යනකොට මේ පොඩි පොඩි අතපසු වීම වැරදිලි ඒ වගේ සමහර වෙලාවට පිමි පැනිලි සිද්ධ වෙන ඔක්කොම ආර්ය පරිශ්‍රණය කියන එකට වැටෙනවා. අපි සතිය තියාගෙන කරන නිසා මේකයි මේ ඊගාවට කරලා ඉද්දී කියලා කිසිම පොතක බැලුවට නැහැ. කිසිම ගුරුවරයෙක් ආව එහෙම ලියාගත් උපදේශ පන්තියක් නැහැ. මේ නොගැටෙන තැනට ආවට පස්සේ දිගට අපි සුඛානම් බාර දෙනවා සතියට මේ අරගෙන යන තැනක අරගෙන ඵලයන් කියලා. සහයෝගයේ තියෙන තාක්කල් කයේ භවනා දියුණු වෙනවා. සහයෝගය නැත්තම් ආයෙත් මේ ඇඟේ සහයෝගය ඉල්ලගෙන බොක්සින් ක්‍රීඩකයෝ ඒ හම්බෙන විවේකයේ තුල එම්බත් වෙලා ඉන්න මිනිස්සයා ඇඟට පුළුවන් තරම් සහයෝගය දීලා ඊගාව වටේට ඇඟ සූදානම් කරගන්නේ. ඒක levelලා දෙන්න එකනේ තීන්දුව වෙනකම්ම ඒ ගේම යනවා සෙල්ලම යනවා ඒ වගේ තමයි. ඉතින් මේ වගේ දේවල් පරය මේ 10 15 භාවනා කරනකොට හරියනවා. නමුත් අවත අර්ථ අධිතක්ෂේරු කරන්න එපා මේක මේක දිගටම පවතී කියලා වැටුණත් නැගිටවා ගන්න මේ වෙලාවට නිතරම ඇඟෙත් එක්ක සහයෝගය ලබා ගැනීම දන්නවනම් ඒ යෝගාවචරයට භාවනාවේ ඉදිරියේ බාධාවක් වෙන්නේ නැහැ. එනිසා නිතරම ශරීරයත් එක්ක සුවදතාවයේ තබා ගැනීම ප්‍රධාන කෘත්‍යයක් කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව හොඳින් වැඩිම සඳහා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රියන් හොඳින් වැඩි යුතු බව ස්වාමින් වහන්සේ විසින් පසුගිය දිනක ප්‍රකාශ කළා. මේන් ශ්‍රද්ධා සහ විරිය යන දෙක වැඩිම සඳහා කුමන පියවර අනුගමනය කළ යුතුදයි අප කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන්න. නිර්වන් සරණයි. ඇත්තම සද්ධාව වඩන්න කියලා මහා ලොකු දෙයක් කරන්නේ මේ වගේ පිටසක් බලනකොට Tamange ස්වરૂපයෙන්ම ඉදිරිපත් වෙලා බණ භාවනා කරන පිළිසෙනේ ශ්‍රද්ධාව හැම වෙලාවෙම ප්‍රඥාවත් එක්ක සමබරද කියලා බලන්න ඕනට වෙදී ශ්‍රද්ධාව වෙන්නොත් තියෙන ඕනේ ලණුවක් කරනවා ඕනේ කේලමක් කරනවා දෙන එක gediya පිටින් බාර ගන්න ප්‍රඥාව වැඩි වුණොත් කරන භාවනාව සැක කරනවා මෙන්න මේ දෙක සම්බර කරන්න ඒකට වීර්ය හදන්නත් ඕනේ තමයි. නමුත් අවශ්‍ය කරලා තියෙන්නේ සමාධියත් එක්ක සම්බර වෙන්න ඕනේ. සමාධියට ගිහිලා හිත නිදිමත වැඩි වුණොත් එහෙම බැරි වෙලාවත් මෙනෙහි කරලා හෝ නැගිටලා මේක අවශ්‍යලා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඇවිස්සුනොත් වීර්ය වැඩිකම නිසා ඇවිස්සුනොත් ඒ සමාධියට බර බොජ්ජංග ධර්ම පස්සද්දි සමාධි උපේක්ඛා වඩලා වීර්ය කරන එක අඩු කරන්නත් ඕන. ඉතින් නිසා මෙතන මේ අලුතෙන් හැදිලක් කරන්න දෙයක් නැහැ. තමන් ළඟ තියෙන භෝගේ කප්පාදු කිරීලා තියෙනවා. කානට මට්ටමට එනකන් ගොවියා විසින් වඩලනද භෝගේ ගොවියම පීහක් අතට අරගෙන අනවශ්‍ය අතුස් කරලා හොඳ රාමුවක් භෝගෙට ලැබෙන විදිහට කප්පාදු කරනවා වගේ සමාධිය හැම වෙලාවෙම වීර්ය හැම වෙලාවෙම සමාධියත් එක්ක සම්බර කරන්ඩ ශ්‍රද්ධාව හැම වෙලාවෙම ප්‍රඥාවත් එක්ක සම්බර කරන්ඩ ඉතින් මේ දේ තමයි සතිය මැදට ලයින් කරන්නේ නිසා මෙතෙන්දී ආය අලුතෙන් හදන දෙයක් නැහැ. තියෙනවා එකලස් කරන එක, පදම් කරන එක, සමවර කිරීම තමයි දක්ෂකම වෙන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේ සිල්ගත් යෝගයේ සිල් පවාරණය නොකර ගියොත් සිදුවිය හැකි අවඩ පැහැදිලි කර දෙන සේක්වා. ජාවට නැහැ ඉතින් පාරේ බම්බේ මේ වාහනේ ලවනකොට දකුණින් ගිලවන රටක් වෙලා අපි වමෙන් එළුවොත් මොකද වෙන්නේ? ඔච්චරයි. පාරේ වාහන තිබුණ නැත්නම් හැප්පෙන එකක් නැහැ. නමුත් සෙනඟ තියෙන පාරක මේ දකුණෙන් ගිලවන්න උඩ රටේ වමෙන් ගිලවන්න ගියාම පැටලෙනවා. ඒක නිසා සීලය කියලා කියන්නේ අපි යම් පද්ධතියකට ඇවිල්ලා කර කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක සමාදන් වෙලා මම මෙහෙම කරමි කියලා සමාදන් වෙලා ඒක රැක්කේ නැත්තම් ඒක පුදුරචාන් වහන්සේට කරන අගෞරවයක් වෙනවා. ඒක ආනා ආනා ප්‍රඥප්තියට. ඊට පස්සේ අනකරන ලද්දක් කරන්න කියලා පොරොන්දු වෙලා නොකර ඉන්නේ. එතකොට ඒක බුදුහාමසගේ ආනා චක්‍රයට කරන බාධාවක්. එනිසා සමාදන් වෙනවන රකින්ද බැත්නම් සමාදන් නොවි නිකන් ඒ ඒ එච්චරයි ප්‍රශ්න තියෙන්නේ අපි වෙන මේ සිල්පද වැඩියෙන් රකයි කියලා අඩුවෙන් රක්කා කියලා ප්‍රශ්නයක් නෙවෙයි තියෙන තමන්ගේ ප්‍රමාණය දැනගන්න සමාදන් වෙන්න සමාදන් වෙච්ච දේ රකින්න වැඩියෙන් සමාදන් වෙලා කැඩුනට නැත්නම් අඩුවෙන් සමාදන් වෙලා වැඩි කර රකින්න පුළුවන්කම තියෙනවා නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ තරම තමන් දැනගන්න ඕනේ. තරම දැනගෙන තරමට කටයුතු කරන්න ඕනේ. ඒක නිසා වීල්ලේ තරම දැනදිය බඳින්නේ, ගොඩල්ලේ තරම දැනදිය දැනවැට බඳින්නේ, කඩුල්ලේ තරම දැන කද බඳින්නේ, තමන්නේ තරම දැන උඩ පනින්නේ කියලා තියෙනවා. තමන්ට පුළුවන් ප්‍රමාණය දැනගන්න ටික කරන්න. ලොකු සිල් ගඳක් ඔළුවේ රැකගෙන ඉවරලා ඔළුවේ තියාගත්ත රකින්න බැරි නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන වැරද්දක්. ඒ නිසා සිල්පද පිළිබඳව කියලා තියෙන්නේ හරක් හරක් පත්‍යක් රකින්න එක. ඒකේ ඉන්න හරක් ගන්න දන්නේ නැත්තම් උගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා අහනවා හරක් රැකීම. තමන්ගේ වටේ ඉන හරක් ගන්න දන්නේ නැත්නම් ඒ ගොපල්ලගෙන් හරක් ආරක්ෂා කරන්න බෑ. ඒ නිසා තමන් ආරක්ෂා කරන සිල්පද ප්‍රමාණය දැනගන්න ඒක රකින්න. සිල්පද සමාදන් වෙලා කඩනවායි කියලා කියන්නේ වමෙන් ප්‍රතේලවන්න ඕනේ පාරක වම් දකුණෙන් ගිලවන්න කියලා වගේ අනවශ්‍ය ඇක්සිඩන්ට් කරගන්න හදනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි. නාම රූප පරිච්ඡේද ඥානය යන්න පැහැදිලි කරන්න. එය අප භාවනා කරන විට වැටහෙද ඒ කුමන ආයුරින්ද? කර්ණාවෙන් පැහැදිලි කරන තේක්වා. ජපානම දෙල්ලා සිටිමි. නිර්වාණ සන්නයි. මම කියනවා මේ භාවනා කරලා භාවනා පිළිබඳ තොරතුරු මට දෙන්නේ නැතුව මගෙන් මේ විස්තර අහන්න හදනවා කියන එක බබා හම් වෙන්නේ ඉස්සර මට මේ කේන්දරය හදලා දෙන්න කියනවා. මම කොහොමද හදන්නේ? බබා හම්බෙලා තියෙනද කියලා පොඩ්ඩක් මට පෙන්නන්නකෝ. එතකොට මට ඇයිද කොල්ලෙක්ද කෙල්ලෙක්ද අනම්මනම් කියලා. එහෙම නැත්නම් මේ මේ මේ ළමයා මේ වෙලාවට හම්බෙයි කියලා කේන්දරය හැදුවට එහෙම එකක් නැහැ. හම්බෙච්ච නිසා ළමයින්ට කේන්දර හදන්නේ නැහැ. ඒ නිසා නාම රූප වැටෙන්නේ මොකේද? තමන් කරන භාවනාව මොකක්ද? කොහොමද ඒක වැටුනේ කියලාවත් කියන්න දන්නේ නැතුව. ඒ කියන්නේ ප්‍රායෝගික පැත්ත මොනම පැකීමක්වත් නොකර මේ මූල ධර්ම රජ කරවන්න හදනවා. චෛත්‍ය හදන්නේ නැතුව ඔත බලන් ගන්න හදනවා. බබා හම්බෙන්න ඉස්සෙල්ලා නැකත් බලන්න හදනවා. මේ අපි ඉන්නේ දැන් භාවනා 8 වෙනි 9 වෙනි දවස්වල. තාම නෑ මේ කමඨහං සුද්ධ කරනවා කියන්නේ මොකද්ද කියලා. මම භාවනා කරනකොට මට මේක වැටහෙන්නේ මේකයි කියලා කියනවනම් ඒ වැටෙන දේ තුල මෙන්න නාම කොටස මෙන්න රූප කොටස කියලා කිය හැකියි. ඒ කියන්නේ කිසියම් තැකීමක් නැහැ. මේ නාම රූප පරිච්ඡේ ඥාන පිළිබඳ මූල ධර්ම දැනීමක් ලැබලා දෙන්නේ කියලා කියනවා. ඒක නිසා මට කියන්න තියෙන්නේ දවගිය පාර ඇලන් මැතිරාමගේ අඩත් පස්සේ කිව්වා ඉතින් මං කව කොල්ලද කෙල්ලද කියලා බලන්න රෙද්ද ගලවලා බලන්න බබා හම්බෙන්න බෑ හම්බෙන්න ඉස්සලා මොකක් බල්ලා කියන්නේ අම්මගේ බඩ බැලුවට පේන්නේ නැහැ කොල්ලද කෙල්ලද කියලා ඒ නිසා කරුණාකර තමන්ගේ අත්දැකීම ඉදිරිපත් කරන්න එහෙම නැතුව ඉල්ලනවා කියන එක අසාධාරණයි කිව්වට කර අසාධාරණ කියන මට කරන්න බෑ මම මොකේ කරන්නේ මොනවා විග්‍රහ කරලා කියන්නේ නිසා මම මේ ප්‍රශ්න කරු මම මෙහෙම කියනකොට ප්‍රශ්න කරලා එළියට එනෙකුත් නැහැ කෙසේ නමුත් මම බැගෑවිලා කියනවා කරුණාකරලා තමන් කරන මේ එක්ක සක්මන් භාවනා තොරතුරු මට දෙන්න එක්ක පරියක භාවනා තොරතුරු දෙන්න ඒ ටික තමයි මම මේ පුළුවන්කම තියෙනනේ මේ නාම රූප වලට කල්ලා බෙල්ලන්නේ එහෙම නැතුව මොකේද මම මේ විස්තර කරන්න කියන්නේ ආහසේ චිත්‍ර අඳින්න බෑ මට කැන්වස් එක දුන්නොත් මට කොහොමද කටු ගන්න පුළුවන් දැන් හුස්ම රැල්ල දැනේ යන තත්ත්වයේ තියෙන්නේ අර බලාගෙන ඉන්නේ මේ අනිමිත්ත නිමිත්තක් නැතිව එතකොට මට මම මේ ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරා මට දැනෙන ආකාරය අර නාසයෙන් වේගෙන් මේ දියරැලි වගේ මතුවලා ඊට පස්සේ හිස් මුදට ගිහිලා ඇඟ දිගේ ගලාගෙන යන තත්ත්වයක් තියෙනවා කියලා. ඒ තත්ත්වේ විටින් විට තිබිලා නැති වෙලා ගිහිලා නැවතත් මතුවෙනවා හිස් මුදුනේ. ඒ තත්ත්වේ තමයි ඉන්නේ ඒකින් අද ප්‍රශ්න නැහැ කියලා කිව්වා ඒකින් සමන් ඒක ගැන මට දැනගන්නත් ඕන කියලා හිතිලා මම ඒ ප්‍රශ්නේ ලියලා දැම්ම ස්වාමීන් වහන්සේ. මම හිතුවා වැරදි ආදර්ශයක් දෙන්න. ඔයගොල්ලන්ට මේ මේ වගේ ප්‍රශ්නයක් අහන තියෙන වෙලාවල් වැඩි වෙනවයි කියලා කියන්නේ බර ගානකට එන තියෙන අවස්ථාවල් කපලා දානවා ඔයගොල්ලෝ. ඒ නිසා ඉස්සරහට මම කරන තුන් අත සැරකට මේ භාවනා කරපු කට්ටිය නොගන්න තීන්දුවක් ගන්න. පෙන්කෙලින වැඩි. මේක මොකද්ද මේ අවස්ථාව කියලා දන්නේ නැහැ. මේ ප්‍රශ්න කවුරුත් අහන්න නැති නිසා ප්‍රශ්න අහනවා. ස්වාමිනාස් මට ඒක දැනගන්නත් ඕනේ නෑ. ඒ දැනගන්න ගන්න පුළුවන්. සතා එන තාලෙන් කියන්න එපා කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඉතින් මෙව මං කියන උසුළු විසුළු කර ගැනීමක් කියලා. ඒ නිසා භාවනා කරනකොට තමයි අරමුණු කිවිලා ගිහිලා විවේක වෙන තැනකදී මේ ප්‍රශ්නේ එන්නේ. ඒව නැත්තම් මේ නාම රූප පිළිබඳ දැනගත යුතුයි කියලා. ඒව නැත්තම් අරමුණ ගොරෝසුට වැටෙනකොට අද මේ ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා පැත්තකලා කල්පනා කරගෙන ඉන්නකොටද කියලා ප්‍රශ්නේ මට අහන්න තියෙනවා. දැන් මම භාවනා කරගෙන යනකොට දැන් මට ධාතු කොටස් මතු වෙනකොට ඒ කියන්නේ දැවිලි ගැස්සිලි වගේ දැනෙනකොට එතකොට මට හිතෙනවා මේ දැනෙන්නේ රූපේට මේ මං හිතනවා ඒක තමයි නාමය කියලා. ඒ වගේම ඒ වගේ සමහර දේවල් දැනෙනකොට ඒක මං අර මගේ මේ සුත්තමේ ඥානයත් එක්ක සමහර වෙලාවට ගලපන ගතියක් තියෙනවා. ඒකට පොර දාන්න එපා. ඒකට පොර දාලිවල මේ පිටිසටත් ඒ පොර දාන්න හදන්න. ඒක කොහොමදක තියන්නේ භාවනාවෙන් හිත කඩන්න එන බිහිසුණු රුතු වේස එනවා. ඉතින් ඒව අපි විස්තර කරන්න පටන් අරගත්තොත් පයින් රෙලොන්ට ඉනි මම බදිනවා. මේ යන භාවනාව යන වෙනුවට මේක මෙතනද අරකද මේකද කියලා අපි කියන්නේ අවුරුග ගලියහන්න දෙන මල්ල ඔබ ඔබ බලනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අර භාවනාවේ නිසි වර්ධනයේට ස්වභාවික වර්ධනයේට බාධාවක්. ඒක එනකොටම දැනගන්න මේ ලස්සනට වැඩේ යද්දී මේ කවුද වෙවිලි වල මේ මේ අහවල් ඥානෙද මේ මේකේ කොහොමද මේවා කරන්න කියලා කියන්නේ අනිවාර්ය ප්‍රත්‍යක්ෂ පැත්තක දාලා චින්තාමය ඥානෙ ඇදලා දාන්න හදනවා. එහෙම කියන්නේ ඒකේ නාම රූප පරිච්ඡේදය කියන විස්තර කරන්න බැරි එකක්වත් ඒ ප්‍රශ්න අහනක වැරද්දක්වත් කරන එක නෙමෙයි තියෙන්නේ. මේ භාවනා යනකොට විශේෂයෙන් භාවනා වැඩමුළුවක ඉන්නකොට මෙව ඉස්සර වුණොත් අනිවාර්යෙන් පේන්න තියෙනවා වැරදි සංකල්පක ඉන්නේ. නිසින්ින්ද භාවනායනකට ධෛර්යයක් මේක නෙවෙයි ලැබෙන්නේ. නිකන් ඉන්නවට බුලත් පිට අහපා ඉන්නා වගේ මේක ගලපන්න හදනවා. කොයි ඥානෙද, කොයි විසුද්ධියද, මේක සමතේද, මේක විපස්සනාද ආදි වශයෙන්. ඉතින් ඒක මේ ප්‍රත්‍යක්ෂය මේ යන්න ලස්සනට ගමන පෙළ ගහලා ඉඳද්දී චින්තාමය ඥාන කියලා පිටිපස්සෙන් කොකු දානවා. ඒකේ අර චරිතකයේ ඇතුළට බහැලා තියෙන ලකුණු මේ උනන්දු කරවන්න එපා. උනන්දු කරවීමෙන් වෙන්නේ තවදුරටත් හිත කල්පනා ඥාන දිගේ යන්න හදනවා ලස්සන භාවනා ප්‍රත්‍යක්ෂේ දිගට යන වෙලාවේදී ඒක නිසා මේ මේ ප්‍රශ්න කියවනකොටම තේරෙනවා ප්‍රායෝගික නැහැ. ප්‍රශ්න ප්‍රායෝගික නැහැ ප්‍රායෝගිකව අදාළ භාවයක් තියෙනවා නම් මෙන්න මෙහෙමයි කියලා ප්‍රශ්න නගනකොටම තේනවා මෙන්න මෙතන සුද්ධ කරලා දෙන්න ඕන කියලා. මේ ප්‍රශ්නේ මට හිතෙන්නේ ඒක නිසා ඔය දැනට ඔය හිත කියපු විදිහට අර මේක වෙන් කරගන්න එක නාමය කියලා ගන්න එක වැරද්දකුත් නෑ රාමාන්‍ය ප්‍රමාණයකට හරි. නමුත් භාවනා දිකට යන්න රෙන්න එතකොට මේ ටික මේ දන්න දැනුම ඒ ඥාන වලට බෙදලා දැක්වීම ඕන වෙලාවක කරතයි. මේ භාවනාවක ඉන්නකොට ඉව කරන්න හදනවා කියලා කියන්නේ ඒ වටිනාකම නැත්තම් චන සම්පත්තිය හරියට පාවිච්චි කිරීමක් නෙවෙයි. ඒ නිසා මේ කර ප්‍රකාශය හැටියට ඕ ලීලා තිනක හැටියට ඒ නාම රූප වශයෙන් බෙදීමේ අවශ්‍යතාවයක් පේන්නේ අවශ්‍යතාවයක් නැහැ ඔගේ භාවනාවට යන්න කිසි බාධාවක් නැහැ මේක. ඒ නිසා මේක සම්පූර්ණ ප්‍රශ්නයටපත් කරලා ප්‍රත්‍යක්ෂයට ඉස්සර කරගෙන යන්න. එතකොට Tamanට ඕ මේ පිරිසට හෝ ඕන තරම් ඉස්සරහදී ඒක දැනගන්න පුළුවන් වෙනවා. බලන්න පුළුවන් තරම් ධර්මදේශනාවට මේක මේ ප්‍රශ්නට කරපු ගෞරවයක් විදිහට ඇතුල් කරලා බලන්න. නමුත් ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට පුළුවන් තරම් ප්‍රායෝගික ප්‍රශ්න අහන්න කියන එක තමයි මට කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සති ප්‍රීති සුඛ පස්සද්ධි හරහා බොජ්ජංග වැඩිමේ නැතිවන උපේක්ෂා බොජ්ජංගයත් වහන්සේ ඊයේ දේශනාවේදී කියූ අදුක්කම සුඛයත් එකම වේද? උච්චංග වැඩිමෙන්ද ඒ නිදහස් ස්වභාවයට පැමිණිය හැකිද? පහදා දෙන සේක්වා. උච්චංග වැඩිමේදී විපස්සනාව සිදුවන ආකාරයද පහදා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කිරීම සඳහා මේ ශාසනික සේවය උපනිශ්‍රේ වේවා. උපේක්ෂාව කියන එක ගන්නවා නම් අපේ අටුවාචාරින් වහන්සේලා උපේක්ෂා જાති 10ක් දසවිධ උපේක්ෂා කියලා දෙන එකක් තමයි බොජ්ජංග උපේක්ෂාව. ඒ නිසා හැම පැත්තකින්ම වේදනෝපේක්ෂාව කියලා තව එකක් තියෙනවා. භ්‍රමචර්යෝපේක්ෂාව කියලා තව එකක් තියෙනවා. චතුත් ධානෝපේක්ෂාව කියලා එකක් තියෙනවා. කොයි එකෙන් හරි අර භාවනාදී තියෙන අර මෙහෙවන ගතිය නැතුව ඉබේ සිදුවෙන ගතිය වලට යනවා. ඉතින් ඒවා අංග සම්පූර්ණ දැනීමක් නැත්නම් අංග සම්පූර්ණ මූල ධර්ම විග්‍රහයක් පස්සේ තමයි අපි මේ පොත්පත්වල දැනුමින් මේකට එකතු කරන්නේ. බොජ්ජංග උපේක්ෂාවට යනකොට විදර්ශනා වඩනවායි කියන දෙයක් නැහැ. බොජ්ජං කියන්නේ විදර්ශනා තමයි. ඒක ඇතුලේ ආයේ මේ වතුරේ කියලා තෙත ගතිය බලන්න දෙයක් නැහැ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ඉතින් මේ වගේ ප්‍රශ්න වල පේන තියෙනවා අර මූලිකවම මේ ප්‍රශ්න දිහා බලන ගතිය. එහෙම නැත්නම් ඒ දෘෂ්ටියේ ප්‍රධාන වැරදි තියෙනවා. ඒ වෙදී ඇත්තනවා දිටිචු කම්ම කියලා කියන්නේ මේකට තමයි භාවනා කරනකොට බණ අහනකොට තවත් මොනවද බොජ්ජංග වල තියෙන විදර්ශනාවක්. බොජ්ජං කියන්නේම විදර්ශනාවක් තමයි. ඉතින් මේ වගේ දේවල් මනසින් අයින් වෙන්න මේ වියවුලෙන් අයින් වෙන්න භාවනා කෙරුවට විතරක්මදී පොත් කියවටමදී ප්‍රශ්න සාකච්ඡා කරාටමදී මේක ලක්ෂ වාරයක් කරන්න ඕනේ කරනකොට තියෙන්න ඕනේ මේ මේ විපස්සනාවේ ඉන්න ගමම්ම මම විපස්සනා කරන්න කොහොමද කියන ප්‍රශ්නේ ඇහුවොත් ඒ මිනිස්සයා කාටවත් ගොඩ එන්න බෑ. උත්තර දෙන්නත් බෑ. ඒක අහන්නේ මාළුවෙක් ගිහිල්ලා හයිඩ්‍රොලොජිස්ට් කෙනකින් අහනවා වතුර ගැන පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ජල විද්‍යාඥයා මොනවද දන්නේ මාළුවත් එක්ක සම්බන්ධනකොට ඌ ඉපදුනෙත් වතුරේ ඉන්නෙත් වතුරේ මැරෙන්නෙත් වතුරේ ඌ ගිහිල්ලා අහනවා හයිඩ්‍රොලොජිස්ට් කෙනෙක් ගාඩ මොකද ඌ ටයිකෝඩ් ගහගෙන ඉන්නවනේ. ඌ මොනවද දන්නේ මාළුවත් එක්ක බලනවා. මාළුව වතුරේ උපන්සතා. ඒ වගේ තමයි යෝගාවචරයෝ මේ පොත්වල තියෙන දේවල් අර ඒ රාමුවට දාන්න හදන උත්සාහය නිසා ඒ වළක්වන්න බෑ ඒක අපිට වෙලාවට තියෙන මේ උගත්තුන්ට නැත්තම් මූලධර්ම දනායට තියෙන ලොකු බාධාවක්. එනිසා රාමුවට දාන්න යන්නේ නැතුව භාවනාවට යන්න හරි. බුදුන් පන්සිංශ කියනවා කොච්චර මූලධර්ම ධර්ම තිබුණත් බාධාවක් විය යුතුයම නැහැ. ඒ කියන්නේ මූලධර්ම ධර්ම පැත්තකට දාලා යන්න පුළුවන්. මූලධර්මයේ හැම වෙලාවෙම බාධා කරන්නේ නැහැ. ඒක ඉස්සර කරුවොත් විතරයි බාධා කරන්නේ. ඒක හැම වෙලාවෙම පැත්තකට දාන්න. ප්‍රත්‍යක්ෂය ඉස්සර කරන්නේ ඒ වුණත් පස්සේ Tamanට තේරෙයි ඒ වගේ සුද්ධියක් සිද්ධ වෙනවා නැවත නැවතත් කටයුතු කරගෙන යනකොට එහෙම නැත්නම් වෙන්නේ අර මේ වගේ මේ භාවනා කර කර ඉන්නකොට කල්පනා කරන්න පටන් ගන්නවා මේ මේකේ උපේක්ෂාවත් ඔය වේදනා උපේක්ෂාවද පොච්චංග උපේක්ෂාවද මේකේ හේතුඵල සම්බන්ධතාවය මොකක්ද ආදි වශයෙන් චින්තාමය ඥාන පහළ වෙනවා ඒව අභිනන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා අජෝසනය කරන්න එපා ආඩම්බර වෙන්න එපා මේක ගැන කතා කරන්න යන්න එපා මේකට බැහැ ගන්න යන්න එපා හැම වෙලාවකදීම ගමනට බාධායි චිත්ත ක්ෂණ සම්පත්තියට බාධායි ඒ නිසා පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ප්‍රත්‍යක්ෂයට මේ ටික අනිවාර්යයෙන්ම පිටිපස්සෙන් ඇදලා එන දේවල් ඒ වෙනුවට ප්‍රත්‍යක්ෂේ බාධා කරලා මෙව මේ තිකාර ගන්න ගියොත් කරත් ඉස්සර කරා වෙනව ගුණා වෙනවා නියම් වෙලාවෙම ගොනාට යන්න අරින්න ඒක කරත්ත පිටිපස්සෙන් යනවා. ඊරුවන් සර්ණයි ගත ස්වාමින් වහන්සේ අවසරයි. තණ්හාව යනු යම් කිසියකට ඇතිවන කැමැත්ත මෙන්ම අකමැති දෙයක් ඉවත් කිරීමට ඇති කැමැත්තත් යන කාරණා දෙකමද බව කරුණාවෙන් පැහැදිලි කර දෙනෙමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් කරුණා පෙරදරවි ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ විසින් සිදු කරන්නා වූ ශාසනික මෙහෙවර බාධාවකින් තොරව කරගෙන යාමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරන අතර ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ කුලම් කලින් ප්‍රදේශයේ ගත්තොත් තණ්හාවේ හේවණල්ලට තමයි ද්වේෂය කියලා කියන්නේ. මේ දේ මේ දේ මට හම්බෙලා තියෙන ඒ දේ එපා මට වෙන දෙයක් ඕනේ. එතකොට මේ තියෙන දේට ද්වේෂ කරනවා නොලැබිච්ච දේට තණ්හ කරනවා. ඒ නිසා මේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය තමයි මේට වැඩිය හොඳ දෙයක් පිළිබඳ තියෙන තණ්හාවට එන එක. ඒ නිසා හැම ද්වේෂයක්ම තණ්හාවේ හේවණල්ලක්. තණ්හාවේ විකෘතියක් කියලා ගන්න පුළුවන්. ඒක නිසා අපිට තියෙන හැම මානසික රෝගයක්ම හැම කායික රෝගයක්ම මේ ද්වේෂය පදනම් කරලා තියෙනවා. ඒක තණ්හාවේ විකෘති ස්වરૂපයක්. ඒක නිසා ඒක කවුරක්වත් ඒ තණ්හාව මොකද කියන්නේ තණ්හාවේ විරුද්ධකාරයයි කියලා ද්වේෂය. තණ්හාවේ හේවණල්ලක් විදිහට තියෙන්නේ. එතකොට ද්වේෂයට යනකොට මේ ෂටගති මායාවී ගති වංචනික ගති කැට කැට තියෙනවා ඒක. ඒක නිසා මේක දිහා බලනද තණ්හාම ද්වේෂයක් වශයෙන් පෙනී සිටිනවා. එතකොට අපි හිතන්නේ තණ්හා හතරක් කියලා. නෑ තණ්හා මෙහෙවණල්ල තමයි. ඒ නිසා අද ලෝකේ තියෙන සියලුම දැනුම් ද්වේෂයේ දරුවෙක්. මේ දැන් වර්තමාන මොහොතේ සැප නැති නිසානේ මේ අලුත් දේවල් හොයන්නේ. ඒකනේ අපිට මේ දැනුමක් ශිල්පයක් ඔක්කොම ඕනලා තියෙන ඒ සේරම ද්වේෂය. ඒ ඔක්කොම මිත්‍යා සංකල්ප මත ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දැනුම යාවම කාදම්. ඒ නිසා බුදුචානන් සදාන් කළා තියෙනවා මේ ලෝක වර්ධනය බාහිර වර්ධනයට ගියොත් ඒ වර්ධනයේ අවසානයේ සුසානයක් විතරයි තියෙන්නේ කියලා. සුසාන වර්ධනයක් විතරයි තියෙන්නේ. ඒ වෙනුවට Taman ගැන ඉගෙන ගන්න එකත් ඥානයක් තමයි. එතකොට ලෝක වර්ධනයක් ලෝක හැදෑරීමක් පැත්තක දාන සිද්ධ වෙනවා. ඉතින් අපිට ඒ දේ කරන්න බෑ. අපිට ඕන කරලා තියෙන්නේ Taman ගැන හැදෑරිලා පුංචි කරලා ලෝකය ගැන හැදෑරීම වැඩි කරන නිසා තමයි අපිට මේ පටලවිලි වෙලා තියෙන්නේ. ඒ නිසා ලෝකයේ පිළිබඳ දැනීමක් ලබා ගන්න තියෙන ආශාව වර්තමාන මොහොතේ තියෙන द्वේෂයේ හැවණැල්ලක්. යම් වෙලාවක වර්තමාන මොහොතේ පිරිචිගතිය දැනෙනවා නම් ආයෙ තවත් දැනගන්න දෙයක් නැහැ. තවත් දැනගන්න ඕනකමකුත් නැහැ. මේකේ පිරිචිගතිය දන්නේ නැති නිසා තමයි මේක තව දියුණුකරනද ශිල්ප ඉගෙන ගන්නවා, ආයුධ හදනවා, පරිශන කරනවා. ඒ කරන හැම වෙලාවෙම වර්තමාන මොහොත පවා දෙනවා. මේකම තමයි ද්වේෂය කියලා කියන්නේ තෘෂ්ණාවේ හැවණැල්ලක්. විකෘතියක් මේ ද්වේෂය තමයි අපිට ලෙඩ කරන්නේ මානසික රසායන ඇති කරන්නේ ඉතින් බුදුරජාණන්සේ දෙකම එකමල්ලට දාලා ඒක හේතුකෝ පෙන්නනවා තෘෂ්ණාව තමයි ප්‍රධානම හේතුව තන් මේ සංසාරේට දුකට ප්‍රධාන හේතුව කියලා ඉතින් මේක දර්ශන විද්‍යාවේ විශාල ශාස්ත්‍රයක් කොහොමද මේ තණ්හා ද්වේෂයක් වශයෙන් පෙනී හිටින්නේ කියලා ඒක යෝගාවචරයට උංගා කල්යනා තේරුම් ගන්න අපි අවදියේ මේ හිත තියාගෙන ඉන්නේ මේ තණ්හාව සහ තණ්හාවේ හේවණල්ල තියෙනකම් විතරයි. ඒ දෙක නැති වෙච්ච ගමන් මෙයා නිදා ගන්නවා. පාළුවටපත් වෙනවා. ඒ නිසා අපි අවදියෙන් ඉන්න හැම වෙලාවෙම ද්වේෂය වැඩ. හැම අවදියෙන් හැම වෙලාවෙම තණ්හාව වැඩ. බුදුජානක කියන්නේ දෙක නැති කරලා අවදි වියම්. තණ්හාවයි ද්වේෂයයි නැති තන අවදි වීමට කියනවා ප්‍රබුද්ධ වෙනවා බුදු වෙනවා කියලා. ලෝකයා කරන දන්නේ තණ්හාව අවශ්‍යගෙන ද්වේෂය අවශ්‍යගෙන අවදීන් එන්නේ. ඒකේ දෙන්නම එකමයි. තණ්හාව ගත්තත්, ද්වේෂය ගත්තත් ඒක එකකම විකෘතියක්ම තමයි. තණ්හාවේ විකෘතියක්ම තමයි ද්වේෂය කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළ සෝතාපන්න පුද්ගලයා ගැන නිහඬ සොයන් ඇගීමක් කරගන්න ක්‍රමයක් ගැන පැහැදිලි කර දෙන සේක්වා. ධම්මටිචි ඥානේ කියන්නේ කොතනක වැරදුනත් මට ආපහු එන තැනට එන්න පුළුවන් කිව්වනම් මට ආපහු සතිය පිටවන්න පුළුවන් කියනවනම් මට ආපහු මම දැන් මෙතන තැනට එන්න පුළුවන් කියලා දන්නවනම් ඒ යාට කියනවා ධම්මට්ටිති ධම්මපතිට්ඨිත ලද්දස්සාසෝ බුද්ධ ශාසනේ නියත ගතිකෝ කියලා. කොච්චර කවුරු පැටලුවත් කෙලෙසක් ආවත් මට මම දැන් මෙතන තැනට එන්න පුළුවන් කියන එක විශ්වාසය ඇති වෙච්චාට පස්සේ එක විදිහක් තමයි ඒක මේ සංචුල්ල සෝතාපන්නද ධම්මට්ටිති ඥානෙ ලැබුණද පච්චේ පරිකහ ඥානෙ ලැබුණද එහෙම නැත්නම් කවුරු කොච්චර වැටලුවත් ඊට පස්සේ මම මගේ ආධ්‍යාත්මේ පාවා දෙන්නේ මට ඉදිරියේ බලන්න පුළුවන් මොකද මම දන්නවා කාටට මාව කෙලෙසන්න පුළුවන් උනාට මම නැවත මම දැන් මෙතන කියන තැනට එන්න තියෙන හැකියාව වළක්වන්න කාටවත් බෑ වගේ එකම රාජකාරිය තමයි වත තමයි යුතුයකම තමයි බුද්ධ කෘතුහාර කරන ගෞරවය තමයි නැවතත් වර්තමාන මොහොතේ ඉන්නේ කියන කද්දදා බලන කෙනා විශේෂයෙන්ම සාක්ෂාත් කරපු එකනා ඔය කියන தත්ත්වයටපත් වෙලා ඉන්නවා කියලා ආරක්ෂා සහිතව කියන්න පුළුවන්. අතිපූජනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මම නිස්සන්න වනයේට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. ඊට පෙර වස්ත්‍ර ගණනක් පිම්බීමේ හැකිලීමේ ක්‍රමයේ පුහුණු කළ අයෙක් වී ගැනු ක්‍රමය අනුව උදරේ පිම්බීම හැකිලීම හුස්ම නැදෙනී ගිය විට දෙක යටිකය සට්ටම් දෙක දනහිස් දෙක පිටිපතුල් දෙක තුන උඩුකය සහ හතර මුළුකය බැලීමද කෙලවර දනිමි දනිමි ක්‍රමයේ පුරුදු ඇත. පිම්බීම හැකිලිම සියුම් වූ විට සති සමාධි හොඳින් වැඩුණද ඉන්පසුව ගැටළු බවක් මතුවේ. වහන්සේගේ ඉගැන්වීම තුළින් මූල කර්මස්ථානයේ දිගටම සිත පැවැත්විය යුතු බව දැන් අවබෝධ වී ඇතත් මට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලැබිය යුතුය. මෙතෙක් සූදු කළ ක්‍රමය අනුව මූල කර්මස්ථානයේ අතහරින බැවිනි. මා කෙරෙහි අනුකම්පාවෙන් මෙම කරුණ පැහැදිලි කර දෙන මෙන් එපා නැමැති ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. යම් තැනකදී භාවනාවේදී සැකයක් අනිශ්චිතතාවයක් ශ්‍රද්ධාවේ හෙල්ලිකෑමක් ආවන මූල කර්මත්තන අත ගාලා නැත්නම් මානසිකම කියන හය පොළ බලලා ආපහු පාට ගන්න. සැකයක් නැත්නම් හය පොළ බලන්නත් එපා මූල කර්මත්තන හොයන්නත් එපා. දැන් මෙතන තියෙන සැක නැතුවත් හය බල බලනවා. සැක නැතුවත් මම දැන් මෙතන හොයන්න ගියොත් වෙන්නේ මොකද්ද? කමනේ ආ ගන්න තියෙන වෙලාවේදී මේ නැකත් බල බල ඉන්නවා. එනිසා මම මේ හය පොළ බැලීම හෝ මම දැන් මෙතන තන හෝ ආනපාන කරන එක නානපානේ හෝ පිම්බීම හැකිලිම කරන එක පිම්බේ හැකින උරගා බැලිය යුත්තේ තමයි බහන සැකයක් තියෙනවා විතරයි. තමයි භාවනාවේ දැන් මේ මොකද උනේ කියලා අන්දමන්ද ගතියක් තියෙනවනම් මේක ප්‍රත්‍යක්ෂණය සඳහා තියාගන්න. එහෙම නැතුව තියෙද්දි මේක ප්‍රත්‍යක්ෂණය කරලා කියලා බලනවා කියලා කියන්නේ අර ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා. එතකොට වෙන්නේ මොකද්ද? තමන්ම තමන්ගේ භාවනාව සැක කරනවා. ක්ෂණ සම්පත්තිය ක්ෂණ විපත්‍යක් වෙනවා. දුර්ලභා ක්ෂණ සම්පatti තත්ත විවේකෝ විපatti කියලා පොතේ ලියලා තියෙනවා. ලැබිච්ච ක්ෂණ සම්පත්තිය තුළ මේ විවේක වෙන්න ගත්තොත් බෑ. ඒ කියන්නේ ආයෙත් මේව හොරවලා උසවසෙන් නරක හම්බෙච්චලා වැඩේ වෙන්න ආරින්න. එහෙම නැත්නම් Tamanට ඇති වෙච්ච විශ්වාසය ආයෝජනය වෙන්නයි. ආය පවුරු කාලේ යව බලන්න යන්න එපා. ආය පොළ බලන්න ඕ, ආනපන බලන්න ඕ. මම දැන් මෙතන ඒක බලන්න සැකනම්. ශ්‍රද්ධාවේ හෙල්ලුම් කාලා නම්, අන්දමන්ද නම් නැත්තම් යන එක යන්න ගන්න එකයි තියෙන්නේ. මන්දට මෙහෙම මේ කියන්න ඕන කාරණා නම් මට පැහැදිලි නමුත් මේ කියනකොට ප්‍රශ්න කරුට මේක අවබෝධ වෙනවද නැද්ද කියලා නම් මට සැකයක් තියෙනවා. සැක නැතුව තීදිත් මේ ඔබ ඔබ බැලිලා නිසා තමයි අපි සිංහලෙන් කියන්නේ ලියන්න තියෙන වල ඔබ ඔබ බැලිම නිසා තමයි භාවනාවට යන්න දෙන්නේ නැත්තේ. ඒ තරම් අපි මැට්ටෝ. ඒ තරම් අපි දන්න දේ උරක බලන්න හදනවා කවදාවත් අලුත් තැනකට යන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට භාවනාව කරකිලා ආපහු ඊට තැන්න වෙනවා. හැක නැහනේ යන්න අරින්න කම්මෝගෝචිකාව. රාජා හෝ මා හෝ ගංගා හෝ. පණින එකයි තියෙන්නේ. මරණ මරිච්චාවේ පිස් වෙන පිස්චේච්චාවේ වෙන දෙයක් වෙච්චාවේ කියලා ඉදිරියට යන්නේ නැතුව කවදාකවත් දරුණු ගැඹුරු විපස්සනාවට යන්න බෑ. දන්න එකේ නම් නිවන නැහැ කියලා මතක තියාගන්න. අපේ හිත ආපහු ඔය හොයා අර හය පොළොම් බල බල ඉඳ හදනවා. කලුතෙන් යන්න හදන තැනට යන්න කැමති නැහැ. ඉතින් ඒක වෙන්නත් කර්ම ගෙවෙන්නත් ඕනේ. ඥානෙ මොහු කරන්නත් ඕනේ. අත්දැකීම් ප්‍රමාණයක් ලබන්නත් ඕනේ. බණ අහලා තියෙන්නත් ඕනේ. ධර්ම සාකච්ඡා කරලා තියෙන්නත් ඕනේ. ඒක කාටවත් හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඒකට යෝනිසෝමනස්කාරය රැඩිකල් වාදී ගතිය, විප්ලවීය ගතිය, බාල දක්ෂ ගතිය බාල දක්ෂිකා ගතිය ඕනේ කඩාගෙන යන ගතිය. අපිට තියෙනවා තව විනාඩි 20ක විතර වගේ කාලයක් අවස්ථානුකූලව සභාවට ඉදිරිපත් කරන්න මොනවද ප්‍රශ්න තියෙනවනම් එහෙම නැත්නම් මේ අවසාන ප්‍රශ්න දීපේකනාගේ මම අහන්න කැමතියි මේ අර විදිහට මම මේ උත්තර දෙනකොට මේ මම කියන දෙමලේ තේරෙනවද කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරපු තැනකට අහත් වෙනව නෙමෙයි ඒ තැන්වල උගන්වපු ක්‍රමය තමයි ඔය මම කියලා කියන්නේ උත්තරන ක්‍රමය. නමුත් දැන් නම් මම එතෙන්ට යන්නේ නැහැ. ඉතින් හැමෝටම උගන්වන්නේ ওই ක්‍රමේ. ඒ ක්‍රමේ තමයි හැමෝම හුරු වෙලා මේ කරන්නේ. ඒකයි මේ උපවාසය මට කියපු දේ පැහැදිලි මට ගැටලුව තිබුණේ. පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන් නොදැනී ගියාට පස්සේ මම දැනුවත් වුණා මෙහෙදී ඊට පස්සේ ඒ අරමුණේම හිත පවත්තන්න ඕන කියන එක. ඉතින් අර නමුත් අර පරණ පුරුද්දට සමහර වෙලාවට දැන් මේ පිම්බීම හැකිලිම් නොදෙනේ ගියත් අර දැන් අරව බලන්න ඕනද මේව බලන්න ඕනද කියන මේ ඒ தත්ත්වේ මතු වෙනවා. නමුත් එහෙමම යන්නේ නැහැ. මේ ඊට පස්සේ හිතට එනේන අරමුණු දිහා බලාගෙන ඉන්නවා. දැන් අර ඉගෙනගත්ත ක්‍රමය අනුව හැම දෙයක්ම කෙලවරටම දනිමි දනිමි කියන තැනට යනකම්මත් ඉගෙනගෙන ගන්නලා තියෙන්නේ එන හැම අරමුණක්ම මෙනෙහි කරන්න කියලා ඒ හිතින් හරි වචනෙන් හරි වචනෙන් කටින් කියනවා නෙමෙයි මෙනෙහි කරන්න කියලා ඉතින් අර ඒක කාලයක් පුරුදු වෙලා තියෙන එතෙන්දී අර එතනයි ඒ ගැටලුව මට යන්නේ ඉස්සෙල්ලා පැහැදිලි කර ගන්න ඕන හිතේ සැකයක් නොහිටින්න ඒකයි මම ওই ප්‍රශ්නය අද ඉදිරිපත් කරේ. නමුත් නමුත් මේ ලියවිලක් තියෙන ওই ප්‍රශ්නේ කියනකොටත් කියවෙනවා. ඔබ වහන්සේ කියලා තියෙන්නේ දිගට මූල කර්මස්ථානේ ඉන්න කියන එකයි මේකට උත්තරේ කියලා. ඒක නෙවෙයි උත්තරේ. ඒක නෙවෙයි ස්වාමීන් වහන්සේ මම මේ ඒ කියන්නේ මේ මට ඒක මේ කියන්න තියෙන්නේ. සාකච්ඡා කරන සාකච්ඡා කරන වමන එළියට එනවා. ඒක තමයි අපිට මේ සාකච්ඡා ඕන කරන්නේ. මේ මූල කර්මස්ථානේ දැන් ඒක නැති වෙලා ගියාට පස්සේ ඒ දැන මේකයි මූල කර්මස්ථාන නැති වුණාට පස්සේ ධම්මජීව හම්දුරෝ කියන්නේ හය පොළ බලන්න එපා හය මූල කර්මස්ථාන වරෙන් කියනවා වගේ එකක් කියවුනොත් අදහස අරගෙන නැහැ නෑ එහෙම අදහස නෑ අර ලියනකොට ඉතින් භාෂාවේ මේ අර නෑ නෑ කියනකොටත් කියවුනා ඒක නමුත් අර හිතේ තියෙන්නේ මේ අර හිතේ තියෙන එක කියන්නේ දැන් මූල කර්මයි බිම්බි මෑකිලිම එක ගෙවුනා දැන් තමන් හදාගත්ත සුද්ධ කරගත්ත කර්මස්ථාන හැටියට දැන් කුමද්ද කළ යුත්තේ කියලා හිතට අරන් තියෙනවා ඊට පස්සේ මේ හිත තැන්පත්ව තියෙනවා හිතට එනේන අරමුණු වල මේව ඇති වෙවි නැති වෙවි ඒ ෂේ වෙවි යන හැටි ඒ දිහා බලාගෙන ඉන්න කියන ඔබ තමයි පැහැදිලිව කියන්නේ යමක් නොකර ඉන්න බලන්න කියලා. නොකර ඉන්න බලන්න. ඒක හරි ලේසි. බුදුචානන්සේ කියන්නේ යංච පකප්පේච යන්ත චින්තේති යංච අනුසේති ආරම්මන මේතං හෝත විඥානස තිතියා යත් යස්සාරම්මනේ විඥානස තිතෝති තත්ත යම් අරමුණක විඥානයේ හිටියනම් ඒක දිගේ වුණරොප්පත්තියක් යනවා. නිසා සියල්ල ගෙව්වට පස්සේ ප්‍රකල්පනා දාන්නත් එපා, අදිෂ්ඨාන දාන්නත් එපා, අනුසයට පොහොර බඳින්නත් එපා යමක් නොකර ඉන්න බලන්න. කිසියම් චේතනාවක් නැතුව, අදිෂ්ඨානයක් නැතුව චේතනා, උපය උපාදාන, චේතනා, අදිඨාන, අබිනිවේෂ මොකක්වත් නැතුව ඉන්න පුළුවන් නම් ආයපොළ බලන්නත් එපා ආය නැතිවෙච්ච පිම්බි බැකිලෙන් බලන්න යන්නත් එපා හැම එකකින්ම තියෙන්නේ ගොඩ දාපු මාළුවා වගේ ගැහෙනවා හිත නෑ මේක මම උපයපු දෙයක් මේ කෙලෙස් නැති තැනක් මේ ප්‍රතිපදාව මෙතෙන් ගිහිල්ලා නිකන් යමක් නොකර සිටීමේ හැකියාව හරි ස්වාමීන් වහන්සේ දැන් තේරුණා මට උත්තර නොතේරි තිබුණේ මේ මේ ප්‍රශ්නේ මම ගිහිල්ලා පණ්ඩිත ස්වාමීන් ඇහුවා මං කිව්වා ස්වාමීන් වහන්සේ මේ ලංකාවේ වෙනස් මේ හය පොළ බැලිලක් කියලා තියෙනවා මේක මට නම් තේරෙන්නේ නැහැ ඊට පස්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කිව්වා ඕක ලංකාවේ හදාගත්ත ක්‍රමයක් කියලා. පස්සේ මම මහසී පොත පරිවර්තනයේකොට මහසී සාරෝ ලියලම තියෙනවා. මෙතෙන් ගියාට පස්සේ අරමුණක් නැහැ. ගමනක් යන්න එල්ලයක් නැහැ දැන්. ඒක නිසා ඒ කෙනාට මේ හැපෙන තැන බලන්න. මම දැන් මෙතෙන් ගන්න කියලා. එතකොට දැන් මෙතන පණ්ඩිත ස්වාමීන් වහන්සේ යම් තත්ත්වයක් කර දෙකෝ එහෙම දැක් ඕනේ නැහැ කියලා. මහසිසාරෝ ලියලා තිනවා යෝගාවචරය අරමුණක් බලන ගමනක් ගියා අරමුණ නැති වුණා. ඊට පස්සේ දැන් මේ මම දැන් කියන තැන බලන්න කියලා. ඉතින් මේක තුලින් කොහොමද යෝගාවචරය උත්තරේ හොයාගන්නේ? උත්තරේ මොකද? සැකනම් මේක බලන්න නැත්නම් කම්මෝ ගෝචිකාගෝ ආජාවෝ මාහෝ ගංගාවෝ පැනපන්. මොකක් නොකර හිටපන්. ඒක නිසා උඟ දෙනකොට කරන්න බෑ. ඒක මොකද උඟ දෙනකොට එල්ලයක් ඇති ගමනක් නෙපුරුතු කරලා තියෙන අධ්‍යාපනයෙන් අපේ අපේ අධ්‍යාපනයේ මහා කාබාසිනී අධ්‍යාපනයක් තියෙනවා. ඒක මහා නාස්තික අධ්‍යාපනයක් තියෙනවා. මෙන්න මේ එල්ලෙට ඵලයන් රෑ දවල් පාඩම් කරපන් එල්ලෙට ගිහිල්ලා බලන්න ගන්න දෙයක්වත් නැහැ. දැන් එල්ලයක් නැති තැනට යන්න අධ්‍යාපනයක් නැහැනේ. මොන ඩිග්‍රී එකක්වත් නැහැනේ. එල්ලයක් තියෙන තැනට යන්නේ ලොකු එල්ලයක් දීලානේ අපි එලවන්නේ පහේ පන්තියේ ශිස්සත්තේ 10 ඉස්කෝලේ විශ්වවිද්‍යාලේ MSc එකක් PhD එකක් ඩබල් ડોක්ටර් ප්‍රොෆෙසර් ඉති අරෝ බෝරුවා වගේ අදිනවා. මහත්යද්ද දායනකයි. කියලා බලන්න එකක්වත් කෙලවරක් පෙන්වන්න පුළුවන් එකෙක් ඔය විශ්වවිද්‍යාලය පෝස්ට් ග්‍රැජුවේට් එකෙක්වත් මම දැක්කේ නැහැ. උන්දලත් කරන්නේ තව ඉස්සරහින් එල්ලේ තියාගන්නව දුවන. මුදෙන්ස කියනවා එල්ලේ පරිණාමයටපත් වෙනවා. ඔරොසු වෙලා නැති වෙනවා. නැති වුණාට පස්සේ දැන් දැනගනින් ඔන්න භාවනාවෙන් කරණ තියෙන හරිය ඉවරයි. ඔකට හුරු වෙනවා. එල්ලයක් නැති දෙයක්. මෙතෙන් ගියාට පස්සේ සහලවනවා හීදාඩිය දානවා වෙවුලනවා වක්කාරයනවා සැක කරනවා ආන්න කෙලෙසල රංග ආන්න අනුසේ ධර්ම වල රංග ආන්න චපල ධර්ම වල රංග මෙතන යමක් නොකර ඉන්නවා කියන්නේ නිකම්ම නිකන් ඉන්නවා කියන එක නෙවෙයි මේ හිතේ එන මේ චපල ගති මේ මායාවී ගති මේ සැක ගති දැකලා අවෙක්ක ප්‍රසාදයෙන් බුදුන් අදහගෙන ඉන්නවා මට කිව්වේ අරමුණ ඉවරනකම් බලන්න. ඔය මොනම දෙයකින් බිහිසුණු රුතු වේසමම මගවුරන්න ගියාට මම එකකටවත් පෙර යටපත් වෙන්නේ නැහැ. එකකටවත් සැලෙන්නේ නැහැ. නොසැලී ඉන්න බලනවා. යමක් නොකර ඉන්න බලනවා. ඒක සැක එන එක සාධාරණයි. සැක ආවොත් පොට්ටපාය සූත්‍රයේ සර්වචන්ස කියනවා ඔබ මෙතෙන්ට උදව් කරපු අරමුණ මත විලාය තියෙනවා. ඒක දිහා බලපන්. සැකාවොත් විතරයි. හිත ගැස්සුනොත් විතරයි ආයෙත් නැති වෙච්ච ආනාපානය හෝ පිම්බි බැකිලි මතුවේ. මේ දෙක අතරමැද තමයි මම දැන් මෙතන අහුවෙන්නේ. සැකනම් විතරක් ඒක බලන්න. දෙසරැත්තු තමයි ඊට පස්සේ ආයෙත් tempත් වෙනවනේ. ආයෙ ටිකක් වෙලා ගියාම සැකනම් ආය ආනාපානය හරි පිම්බි බැකිලි මතුවේ. ආයෙ නැති වෙනවා. කොහොම ගියාට පස්සේ යෝගාචර අවස්ථාවක් හම්බ වෙනවා. සැක නොකර හිටියොත් මොකද කියන්නේ? යමක් නොකර හිටියොත් මොකද වෙන්නේ? එතෙන් තමයි යෝගාචර තමන්ගේම කරපත්තානාචාර්යවරය වෙන්නේ. එතෙන් තමයි යට යෝනිසමනස්කාරය පහළ වෙන්නේ දැන් අනිමිත්ත සමාධියක් තියෙන. අප්පනිහිත කියලා කියන්නේ බලාපොරොත්තුවක් නැති එකක්. ප්‍රණීතියක් නැහැ. ශුන්‍යයි. අරුණත් තුනත් එක නැතත් එක මම නෙවෙයි සැලසුම් හදාන්නේ. මම නෙවෙයි අදිෂ්ඨාන කරන්නේ. මම නෙවෙයි ශක කරන්නේ. ශකයක් ආවත් ඒක හේතුඵල ධර්මයක් කියලා යමක් නොකර තැන්ට ඉන්න ගියාම එතෙදි තමයි මම කියන එක සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාට වැටෙනවා. සක්කාය සමුදේ ප්‍රතිපදාවට මෙතෙක් කල තිබුණ මොනවා හරි කියලා සක්කාය ඇති කරනවානේ අපි මම හිතලා මම මෙනෙහි කරලා මම අරමුණු හොයලා සක්කායක් හදනවා. මෙතන තියෙන යෝගාවචරණ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාවට මම යට ඉඩ දෙන්නේ නැහැ. ඌ මොනවා කිව්වත් මම ඌගේ යෝජනා ක්‍රියාත්මක කරන්නේ නැහැ. බට ඕන යෝජනා කරපන් මම නිකන් ඉන්න බලනවා. නිකන් ඉන්නවා කියන එක නෙවෙයි කියන්නේ යමක් නොකර ඉන්න බලනවා. මේක තමයි සබ්බපාපසා කරණම් කියන එකේ අවසාන තීන්දුව. කෙරුවොත් අපලයක් නේද? කෙරුවොත් අරියාදුවක් වෙද තියෙන. කෙරුවොත් බබා බුදියන්නේ බබා නැගිටිලා තියෙන. එහෙම බුදියන්න කොට යන බුදියන් දැරලා බලාගෙන ඉන්නවා. ඒකට කියනවා බකන් නිලාන ඉන්නයි කියලා කියන්නේ. ගල් බමුණා වගේ කියලා කියන්නේ. නැටි බුද්ධ වගේ කියලා කියන්නේ. ආ එතනින් තමයි මම මේ ක්ෂය පැත්තට යන්නේ. වැය පැතර. මොකද අපි මොන විදිහකින්වත් එයා අදිෂ්ඨානයක් දෙන්නෙත් නැහැ, අභිනිවේෂයක් දෙන්නෙත් නැහැ, ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ, කල්පනා කරන්නෙත් නැහැ. ඒක එතකොට සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. මොන විදිහකින් උදව් කරුවත් ඒක සක්කාය සමුදේ. ඉතින් මේ දෙක අතර වෙනස් මතු කරන්නේ මම මේ අවුස් ලගන්නේ. සැකනම් මූල කර්මත්තානේ හය පොළොව මම දැන් මෙතන බලන්නේ. සැක නැහැනේ හිතා ගන්න කර්ම ගෙවිලා ඉවරයි. දැන් යන්න තියෙන්නේ. එතකොට මම යා නැගිටිනවා ගොඩ පෙරක දුර කන්දේ. මම නැගිටලා අරක කරපම් මේක කරපම් කියලා සැක කරනවා. හ්ම්. ඇහුණට නැහැ වුණා වගේ ඉන්න එකයි තියෙන්නේ. දැක්කට නොදැක්කා වගේ ඉන්න එකයි තියෙන්නේ. දැනුණට නොදැනුණා වගේ ඉන්න එකයි තියෙන්නේ. මම යමක් නොකර සිටීම වරනවා. සබ්බ වාපසා කරනවා. අනේකොට තේින පුදුම පදමක්. පුදුම පිළිච්ච ගතියක්. ඒක තමන්ම ඇති කරගත්ත ශ්‍රද්ධාව කියලා පැමිනීමක්. තමන්ම ඇති කරගත්ත වීර්යය කියලා පැමිනීමක්. තමන් ඇති කරගත්ත සත්‍ය කියලා පැමිණීමක්, තමන් ඇති කරගත්ත සමාධි ප්‍රඥා කියලා පැමිණීමක්. ඒ සියල්ලම ලබන්නේ යමක් නොකර. මෙතෙක් කරලා ඔක්කොම ලැබිය යමක් කරලා. තේරෙනවද මාර්ග තඩ මාරු වෙන හැටි? මෙතෙක් කියලා සද්ධාව ඇති කරන්න, වීර්යය ඇති කරන්න নানা ක්‍රම හෙව්වනේ. දැන් ඔක්කොම පදන් වුණාට පස්සේ කියනවා උඹට තම්බන කන්නේ තම්බන කාපම්, බැදගෙන කන්නේ බැදගෙන කාපම්, මගේ මොකෝ? බකන් නිලානිනවා බක තපස්. ගල් වගුණෙක් වගේ. මැටි බුද්දෙක් වගේ ඔහේ. එහෙමත් ඉඳලා නිවන් ලැබෙනවා නම් ජොලිනේ. නිකම්ම නිකන් ඉඳලා ලැබෙන ජොලියක් මෙතන තියෙන්නේ. අපිට වෙලා තියෙන නිකන් ඉඳ දන්නේ නැහැ. ඒ වෙලාවේදී අරක දැනගත්තාම හොඳයි මේක කරන්න ඕනේ. අරක කොහොමද මේ කොහොමද කියලා මේ එන ගොඩ පෙරක දොරකන් සේරම ඉනිමම් බදිනවා. ඒක සාකච්ඡාවෙමනේ කඩන්න තියෙන භාවනා කළ කඩන්න බෑ. කඩන්නම බෑ. සාකච්ඡා කරලා තිනවා මෙතන ගියාට පස්සේ අභිවදනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, ජෝසනය කරන්න මේක රිංගන්න එපා, මේකන කතා කරන්න එපා, මේක නම්බු කරන්න එපා. එහෙම යන්න. මේ කරන දෙයක් නෙවෙයි, කරන දෙයට ඉඩ අරින එකයි තියෙන්නේ. මේක අධ්‍යාපනය නේ. අධ්‍යාපනඥයෙකුට හිතන්න බෑ. හිතුවොත් ඌ කම්බස් වෙලා යනවා. අධ්‍යාපනඥයා දෙන්නේ එකින් එකට කන ලනු ගොඩක්. එතන ඉන්නවත් දන්නේ අධ්‍යාපනඥයෝ සමා වෙන්න ඕනේ මේ ඉන්නවනම්. කෝක හිටියත් කියන්න තියෙන නම් ඔච්චරයි. මොකද මම කොටක් දිගේ ගියා ඕක දිගේ. ගිහිල්ලා කාලයි මේ කතා කරන්නේ. මම ਸਰවචනසේ ඒකෙන්ම අල්ලලා වලිගෙන් අල්ලත් ඇති ගහින්න ගහනවා වගේ උගෙන්මයි අල්ලලා ගහන්නේ. අනිත් පැත්ත හරවනවා සියලු අධ්‍යාපන ඒලා යමක් නැති දැනපත් කළ කියන ඕ බලපන් අසහනයක් නැහැ. ඕ බලපන් ආතතියක් නැහැ. ඕ බලපන් දැවිලි තැවිලි නැහැ. මොකද ඒ මොකවත් නැහැ. ඒ නිසා ආයපොල බැල්ල කරන්න තහනම් කරන්න එපා. බලන්න සැකන. ආය පිම්බි මහැකිලි මතුනොත් ඒක බලන්න සැකන. ආනපන කරන එක නම් ආය ආනපන බලන්න සැකන. සැක නැහෙනේ. අම්බිච්ච පදම තුල හේම භාවනාවට යන්නයි. ඔබ වහන්සේට নমස්කාර වේවා. හොඳයි අපි වෙන ප්‍රශ්න නැහැ කියන පදනමේ ඉඳලා මෙතනින් වෙලාව ගන්නවා අපේ සක්මන් භාවනාව සඳහා. මේ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි